السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سياف عمالنا من يهدر الله فلا مضل له ومن يضلله فلا هادي له أشهد أن لا إله إلا الله وأشهد أن محمد نفله ورسوله اللهم صل على سيدنا محمد نبي الأمي وعلى آله وصحبه تسليما كثيرا كثيرا أرسله بالحق بشيرا ونذيرا وبين يديه الساعة من يطع الله ورسوله فقد رشد واهتدى ومن يعص الله ورسوله فإنه لا يضر إلا نفسه ولا يضر الله شيئا ما بعد فقد قال الله تعالى في كلام العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين صدق الله مولانا العظيم وقال نبينا صلى الله عليه وسلم في حديث طويل أنا والدنيا كراكب استلل تحت شجرة ثم راح وتركها صدق رسول الله صلى الله عليه وسلم මෙම විශ්වයම මවා පාලනය කරන ਸਰව බලධාරී අල්ලාහට සියලු බැසසුම් හිමි වේවා. ඒ වගේම ශාන්තියක් සමාදානයක් අපට යහමාර්ගය පෙන්වා දෙන්නට මෙලොවට බිහි වූ අපගේ වෘක්තවරයාණන් වන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හටත් ඒ වගේම ඔහුගේ අනුගාමිකවරුන් වන සහාබාවරුන්, තාබීන්වරුන්, තබවතාබීන්වරුන් කයාමත් දිනයේ වනතෙක් මෙලොවට බිහිවන සෑම මුස්ලිම් මුමින්වරුන්ටත් හිමිවයි ප්‍රාර්ථනා කරමින් මාගේ දේශනාව මම ආරම්භ කරන්නම්. ප්‍රථමයෙන්ම අල්ලාහක සුබ්හානහු වතාලා අපහට අනකර සිටින සෑම දෙයක්ම එයාකාරයෙන්ම Tamanගේ ජීවිතයේ ගෙන කටයුතු කරන වෙනුත් ඒ වගේම අපට තහනම් කරලා තිබෙන දේවල් වලින් ඈත් වී අල්ලාහට අවනත වී බය භක්තියෙන් Tamanගේ ජීවිතය ගත කරන වෙනුත් ඒ වගේම විශ්වාසවන්තයන් වශයෙන් ජීවත් වන වෙනුත් ප්‍රථමයෙන් මාහටත් දෙවන ඔබ සමටත් අවවාද අනුශාසනා කරන්න මේ වසියත් කරන්න මේ මාමිය සහෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු වතාලා මෙම විශ්වයම මවා බොහෝ වස්තුන් මෙලෝ බිහි කර මෙලොවට ලබා දී ඒ සෑම වස්තුන් වලටත් වඩා අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිස් වර්ගයාව උසස් ගණයේ වස්තුවක් වශයෙන් මෙලොව අල්ලාහ් තබා තිබෙනවා. මිනිසයාට ලබා දී තිබෙන වාග්යන් මනුෂ්‍යයන් ලබා දී තිබෙන නියමතයන් එය අපට ගණන් කළ නොහැක. එපමණයි ලබා දීලා තියෙන්නේ, මෙච්චරයි දීලා තියෙන්නේ කියලා අපිට කියන්න බෑ, ගණන් කරන්නත් බෑ. කියාගෙන ගියොත් Tamanගේ ජීවිතය ඉවර වන තෙක් කියන්න පුළුවන්, ගණන් කරන්න පුළුවන් ඒ තරම් දුරට අල්ලාහගේ රහමතය, වාග්ය, දායාදයන් අල්ලාහක සුබ්හානහු වතාලා අපට ලබා දීලා තියෙනවා. ඉතින් සහෝදරවරුනි උසස් ඒ වගේම අල්ලාහ් අපට ලබා දී තිබෙන දායාදයන්ගෙන් අති උතුම් වූ දායාදය තමයි කොරාණය දෙවනුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඒ මාර්ගෝපදේශක දේශකත්වය ඉතින් සහෝදරවරුනි අති උසස් ගණේ මිනිසුන් වශයෙන් අල්ලාහ් අපට ලබා දී තිබෙන මේ අවස්ථාව ප්‍රයෝජනට ගත යුතුයි වෙන කිසිම වස්තුවකට නොලැබූ දායාදයන් මිනිසාට ලැබිලා තියෙනවා. අපි ගොඩක් හිතලා බලන්න ඕන. සමහර සත්වයන් ඉන්නවා ඒ සතුන්ට සමහර දේවල් අල්ලා දීලා තියෙනවා. නමුත් සමහර දේවල් දීලා නැහැ. නමුත් මිනිස්යාට අල්ලා සත්වයාට දීලා තිබෙන සෑම දෙයක්ම ලබා දීලා ඥානය නැමැති දායාදයක් ලබා දීලා තියෙනවා. ඥානය නුවණ කියලා දෙන්නත් පුළුවන් කියන දේ තේරුම් ගන්නත් පුළුවන් වෙන කිසිම සත්‍යයකට මේ දේ අල්ලා ලබා දීලා නැහැ මේ නුවණ කියන එක මේ ඥානය කියන එක අල්ලා ලබා දීලා තියෙන්නේ මිනිස්යාට පමණයි උපරිම දායාදයක් ලොකුම දායාදයක් වඩු කුරුල්ල ගේ හදනවා වඩු කුරුල්ල හොඳට ගේ හදනවා ගේ හදලා ඉවර වෙලා ඒකේ හරි ශක්තිමත් අපට ගේ හදනවා අපි අහලා ඇති සමහර වෙලාවට කොණ්ඩ එහෙන් මෙහෙන් තියාගෙන ඉන්න කට්ටියට අපි කියන්නේ කපුට ගෙවල් හදුවා වගේ කියලා. අන්න ඒ වගේ කපුටක් ගෙවල් හදනවා, වඩු කුරුල්ලක් ගෙවල් හදනවා. නමුත් වඩු කුරුල්ලගේ හරි ශක්ති ශක්තිවන්තයි. හරි ශක්තිමත්. නමුත් වඩු කුරුල්ලට කපුටද කියලා දෙන්න බෑ. මෙහෙම තමයි ගේ හදන්නේ. ඔහොම හදුවොත් ඔයාගේ ගේ පාවිච්චි කරන්න බෑ. ටික කාලෙකින් නැති වෙලා යයි කියලා. වඩු කුරුල්ලා ටියුෂන් ක්ලාස් එකක් දෙනවා මෙහෙමයි ගෙවල් හදන්න ඕනි කියලා. වඩු කුරුල්ලට එහෙම කියලා දෙන්නත් බෑ. කපුටට කියලා දේ තේරුම් ගන්නත් බෑ. කියලා දෙන්නත් බෑ. තේරුම් ගන්නත් බෑ. ඒ දෙකම මිනිස්යාට අල්ලාහ දීලා තියෙන ලොකුම දායාදයක්. படிச்சு கொடுக்கறதும் படிச்சு கொள்றதும் இந்த ரெண்டு விஷயம் மனிதனுக்கு அல்லாஹ் கொடுத்திருக்கிற மிகப்பெரிய ஒரு விஷயம் வேற எந்த எந்த எந்த படைப்புக்கும் இல்ல කිසිම මැවීමකට අල්ලා ලබා දීලා නැහැ. ඕනම කෙනෙක්ට ඒ දායාදය අල්ලා ලබා දී තිබෙනවා. ඉතින් සහෝදරවරුනි කියවන්නට කොරාණයක් පාරායනා කිරීමට කොරාණයක් ඇස් දෙකෙන් දැකලා ජීවිතය ගත කරන්න පුළුවන් මාර්ගෝපදේශකත්වයක් අපිට ලැබිලා තියෙනවා. නමුත් අද අපේ සමාජයේ පොඩ්ඩක් එරම් බැලුවා නම් මුස්ලිම් සමාජය ඒ සමාජය තුල ජීවත් වෙන පුද්ගලෙක් වශයෙන් මමත් දකින දේවල් ඉතින් සහෝදරවරුනි ගොඩාක් පරිහිමකට පත් වෙලා තියෙන අපේ සමාජය කියන්න දුකයි නමුත් කියන්නට වෙන්න බෑ. කාරණාව මේ වගේ උසස් මාර්ගෝපදේශකත්වයක් ලැබිලත් කුරානයේ සත්‍යයයි එහි කිසිම සැකයක් නැහැ. ලා රයිබ ෆීහි කිසිම සැකයක් නැහැ. සැකයක් ගන්නත් බෑ. සෑම දෙයක්ම සත්‍යයයි. නබීතුමාණන් වමා යන්තිකු අනිල් හවා ඉන් හෝ ඉල්ලා වහ්යු යූහා කරන හැම ප්‍රකාශයක්ම අල්ලාහගේ දේව වැකි කියන හැම වචනයක්ම වහි එනම් සත්‍ය මාර්ගයක් ලැබුණු අපිට හොඳ මාර්ගෝපදේශයක් ලැබුණ අපිට සත්‍ය නායකයෙක් ලැබුණ අපිට ඇයි පවුල තුල ප්‍රශ්න? ඇයි සමාජය තුල ප්‍රශ්න? එක පැත්තක් බලනවා නම් දෙකම සත්‍යයි හරි එකක් අපි වැරදි වෙන්න ඕන. එහෙම නැත්නම් ඉන්නවුදු බිල්ලාහි මින්න ඒ දෙක වැරදින්න ඕන. එහෙනම් සහෝදරවරුනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට අපේ තුල මෙවන් ප්‍රශ්න මෙවන් ගැටලු මතුවලා දැනසීම එහෙම්මම නැති වෙලා අපි ජීවිතය ගත කරනවා නම් කොරාණේ කියන විදිහට මගේ ජීවිතේ නැහැ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මට පෙන්වා දුන් ජීවිතය මගේ ජීවිතය තුල නැහැ මගේ පවුල තුල නැහැ මගේ බිරිඳ තුල නැහැ මගේ දරුවන් තුල නැහැ ඒ නිසා තමයි අද මම සැලසීම නැතුව ජීවිතය ගත කරන්නේ කියන එක පොඩ්ඩක් හදවතට තට්ටු කරා නම් අපිට තේරෙයි සහෝදරවරුනි නියමත් කියන්නේ වෙන එකක් රහමත් කියන්නේ තව එකක් நியமத் என்றா வேற ரஹமத் என்றா இன்னொன்று எனக்கு கால் இருக்குது எனக்கு பூமி இருக்குது எனக்கு மனைவி இருக்கிறாங்க எனக்கு பிள்ளைகள் இருக்கிறாங்க நிறைய பேர் இருக்கிறாங்க எல்லாம் கிடைச்சிருக்குது ஒருத்தர் சொல்றாரு நியமத் இல்லன்னு சொல்ல வரல සෑම ධනස්කන්ධයක්ම තියෙනවා මට මට බිරිඳක් ලැබිලා තියෙනවා මට දරුවන් ඉන්නවා යාන වාහන මිල මුදල් හැමදේම පදවි ඔක්කොම තියෙනවා නියමත් නමුත් ඒ තුලින් සැනසීම ලබනවා නම් ඒ රහම ඒ තුලින් සැනසීම ලබන්නේ නැත්නම් අද මුසීබත් එදා උන්ම ඒ තුලින් මම සැනසීම ලබන්නේ නැත්නම් මගේ බිරිඳගෙන් මට සැනසීම නැත්නම් සමහර වෙලාවට අපි ෆලස්තීන යුද්ධේ නම් මෙහෙ කුණුතෝදු කරනවා අත් දෙක උස්සලා අල්ලාගෙන් ඉල්ලනවා යා අල්ලා මේ යුද්ධය මෙහෙම නවත්තන්න ඒ මිනිසුන්ගේ ජීවිතේට සැනසීම ලබා දෙන සිරියා යුද්ධේ නම් මෙහෙන් අපි කුණුතෝදු කරනවා අත් දෙක උස්සනවා ඉහළට උස්සලා ඉල්ලනවා. ඉල්ලන්න තමයි ඕනි. ඉතින් සහෝදරවරුනි මෙහෙම කරන වෙලාවේදී සමහර මිනිස්සු අසරත් ගාවට ඇවිල්ලා කියන අසරත් අවුරුදු 10ක් 20ක් ඒ රටවල් වල යුද්ධ පවතිනවා. අපි දිගටම දුවා කරගෙන එනවා. අපි දිගටම කුණුතෝදු කරනවා. කසාද බැඳ දවසේ ඉඳලා අවුරුදු 10ක් මමත් විඳින්නේ ඒ දුක. මං වෙනුනොත් පොඩ්ඩක් දුවා කරගන්න අසරත් කියලා සමහර කට්ටිය කියන හැමෝම නෙවෙයි. ඉතින් සහෝදරවරුනි පොඩ්ඩක් හිතන්න ඕන අපි. මොකද්ද මේ කාරණාව? කොහෙන්ද මේ ඇති වෙන්නේ? සැනසීම අපි හොයන්නේ වෙන තැනක. එතන හම්බ වෙන්නේ නැහැ. සැනසීම තියෙන්නේ තව තැනක මනමිල සාලිහන් මින් දකරින් උන්සා පලනුහි අන්නහු හයාතන් තයිබා மனமான வாழ்க்கையை கொடுப்போம் சந்தோஷமான வாழ்க்கையை கொடுப்போம் සැනසීම සතුට ආදරය කරුණාව දයාව හැම දෙයක්ම ලැබෙන ස්ථානයේ කුරානයේ හදිසිය තුල ජීවත් වුණොත් විතරයි. ඉතින් සහෝදරවරුනි අද තනසීම අපි හොයන්නේ කොහෙද? අද සතුට අපි කොහෙන්ද හොයද? හොයන්නේ කොහෙද? ආදරය කරුණාව හොයන්නේ කොහෙද? මම කුලිය ගෙදරක ඉන්නවා නම් මම කල්පනා කරන්නේ අද බිරිඳත් එක්ක මම රණ්ඩු වෙනවා නම් හොඳ ගෙයක් අරගෙන ලස්සන ගෙයක් හදුවොත් මෙයාත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ගේ හදලා අනිත් දවසේ ඕමන් එකට ඉස්සෙල්ලා රණ්ඩු කරනවා. හරි. ගේ හදුවා දැන් සතුටින් දැන් පොඩ්ඩක් රණ්ඩු කරනවා නම් යන්නේ කුලී වාහනයක නම් ගන්නවා අලුත් වාහනයක් දැන් තනසීම හම්බ වෙයි වාහනයට නැගලා ගමනක් ගිහිල්ලා අවිල්ල බහිනකොටම අන්න රණ්ඩුව පටන් ගත්තා එතනත් තනසීම නැහැ නෑ හරි විනෝදි චාරිකාවක් එක්කරයන් එක්කරයන් මගේ බිරිඳව කියලා එක්කරගෙන යනවා එයින් හරි තනසීමක් ලබන්න සතුටක් ලබන්න කියලා ගිය තනත් රණ්ඩු වෙනවා සහෝදරවරුනි කොහෙද තනසීම තියෙන්නේ எங்க நிம்மதி இருக்குது எங்க சந்தோஷம் இருக்குது අපි හොයන්න වෙන තරග අන්දරේගේ කතාවක් කියනවා මං කියන එක හරිද වැරදිද දන්නේ නැහැ අන්දරේගේ කතාවක් තියෙනවා අන්දරේ එලිමානේ හෙව්වලු යතුරක් යතුර නැති වෙලා එලිමානේ හොය හොය ඉන්නවා කෙනෙක් ආවලු අන්දරේ මොකද්ද හොයන්නේ යතුරක් හොයනවා යතුර නැති වුණා ඒ මනුස්සයත් එක දුල අන්දරෙත් එක හොයනවා එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනයි දහ දෙනෙක් එකතු වුණා එකලොස් වෙනි මනුස්සයත් ආවා මොකද්ද හොයන්නේ යතුර හොයන්නේ ඒක පොඩ්ඩක් වෙලා හොයලා ඉවරලා අන්දරෙකින් අහුවලු කොතනද අප්ප නැති කරගත්තේ? කොතනද නැති කරගත්තේ? නෑ ගේ ඇතුලේ කාමරේ නැති කරේ. අහුවලු අනේ එහෙ නැති කරා නම් ඇයි එලිමානේ හොයන්නේ? එහෙනේ හොයන්න ඕන. නෑ මෙහෙමයි. ඇතුලේ එළිය නැති හින්දා, ඇතුලේ කලවර හින්දා මෙතන එළියයි ඒ නිසා තමයි හොයන්නේ. இந்த இந்த நிலைமை தான் எங்களுக்கு நடந்திருக்குது මෙන්න මෙන්න මේ වගේ තත්වයක තමයි අපි අද ඉන්නේ. කොහෙවද තියෙන සැනසීමක් කොහෙදෝ හොයනවා. කොහෙවද තියෙන ආදරයක් වෙන කොහෙදෝ හොයනවා. ඉතින් සහෝදරවරුනි අනිවාර්යයෙන්ම අපිට ලබා ගන්න බෑ. ඛදීජා රදියල්ලාහු තාලා අන්හා තුමිය සුබ්හානල්ලාහ් අන්තිම මොහොතේදී මෙලවෙන් තුරන් වන්නට සිටින අන්තිම මොහොතේදී ඛදීජා රදියල්ලාහු තාලා අන්හා තුමිය කියනවා තමන්ගේ දුවට ෆාතිමා ඔයගොල්ලන්ගේ තාත්තා ගාවට ගිහිල්ලා පොඩි පොරවණයක් අරන් එන්න පොඩි රෙද්දක් අරන් එන්න මම වෙවුලමින් ඉන්නේ මගේ උණ වැඩි වෙනවද කොහෙද කියලා ඛදීජා රදියල්ලාහු තාලා අන්හා තුමිය ෆාතිමා රදියල්ලාහු තාලා අන්හා තුමියද කියන පොඩි වයසින්නේ ගිහිල්ලා තාත්තගෙන් පොරවණයක් ඉල්ලගෙන එන්න පොඩි ළමයි යනවා තාත්තා ගාවට நபி பெருமானார் சல்லல்லாஹு அலைஹி வஸல்லம் துமாரன் ගාවට பெரிய கேக்குறாங்க என்ன சார் ஒரு புடவை தாங்க உம்மா கேக்குறாங்க මොකද පොරවණයක් දෙන්න අම්මා ඉල්ලනවා කියලා ගිහිල්ලා ඉල්ල මොගමන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාරන්ගේ ඇස්වලින් කඳුළු ආවා එච්චර ධනස්කන්ධයකට හිමි එච්චර ධනස්කන්ධයත් එක්ක මගේ ළඟට ආපු කදීජා අද අන්තිම මොහොතේදී අන්තිම මොහොතේදී Tamanට පොරවන්න පොරවලයක් නැතුව ඉන්න මේ වෙලාවේදී මගෙන් ඉල්ලලා තියෙනවා කියලා හිතලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දාස් දෙකෙන් කඳුළු වැගිරුණා ரெண்டு கண்ணால தண்ணீர் வடிச்சாங்க எவ்வளவு சொத்து பத்தோட என்னிடத்துல வந்த என்னுடைய மனைவி இன்றைக்கு இந்த உலகத்தை விட்டும் பிரியக்கூடிய நிலைமையில இருக்கிறான் கடைசியில ஒரு போந்திரத்துக்கு கூட ஒரு போர்வை இல்லாம இருக்கிறாளே என்று கவலைப்பட்டார்கள் ரசூல் கொடுத்தாங்க ஒரு போர்வை பாத்திமா ரதி துண்ணா නැගිටින වෙලාවේදී ෆාතිමා රලියල්ලාහු තලන්නහතුමිය පොඩි ළමයෙක් කිව්වා අම්මා ඔයා ඕම්ම හාන්සි වෙන්න මම ඔයාව බලා ගන්නකයි මොනවද කරන්න යන්නේ ඛදීජා රලියල්ලාහු තලන්නහතුමිය කිව්වා බෑදුව ඕගොල්ලන්ගේ තාත්තා එනවා මට තේරෙනවා ඒ සුවඳ මට තේරෙනවා මගේ ස්වාමි පුරුෂයා මං මේ වෙනකන් මගේ ස්වාමි පුරුෂයා ගෙදරට එනකොට කවදාවත් ඉඳගෙන ඉඳලා නැහැ වරවෙත් කරාගේ தந்த கணவன் வீட்டுக்கு வர்ற நேரத்தில் எப்பயுமே நான் அமர்ந்திருந்தது கிடையாது உட்கார்ந்து இருந்தது கிடையாது அவங்க வாராங்க எனக்கு வாசம் தெரியும் ஏற்று வந்து மட்டும் தேரணுமா ஓய்வெல்லாம் தாத்தா என்னவா கேரா சக்கராத்துடைய நிலைமையில கூட எலும்பி நின்றவங்க கதிதா ரதி இருந்தா அவுத்தாராங்க அந்திம மோதல் தமங்கி சுவாமி புருஷியாவது கௌரவ கிரீம சந்தா ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා ඛදීජා රදියල්ලාහු තලන් හඳුරිය. සහෝදරවරුනි අද මගේ බිරිඳ මගෙත් එක කොහොමද ඉන්නේ? ඇයි ඒ කාරණාව? අද මම ඒ කොහොමද ජීවත් වෙන්නේ? මගේ බවුල තුල මේ ආදරය, මේ කරුණාව, මේ දයාව තිබෙනවාද? මම කොහොමද හැසිරෙන්නේ? මගේ බිරිඳ කොහොමද හැසිරෙන්නේ? මගේ ළමයි කොහොමද හැසිරෙන්නේ? මම කවුද කියන එක අද මම අමතක කරලා. මම තාත්තෙක් නම් තාත්තගේ වගකීම කුමක්ද? මම අම්මා නම් අම්මගේ වගකීම කුමක්ද? මම ළමයි ළමයෙක් නම් ළමයාගේ වගකීම කුමක්ද? මගේ මම අසල්වැසියෙක් නම් අසල්වැසියාගේ වගකීම කුමක්ද? හැමදේම අමතක කරලා ඉවරයි. කතා කරන මටත් එක්කම තමයි මම මේ මගේ කරණ ඉස්සල්ලාම තියෙන්නේ. ඉතින් සහෝදරවරුනි පොඩ්ඩක් හිතලා බලන්න. අපිට මම කවුද? මම කොහොමද මෙහෙට ආවේ? මගේ தත්ත්වය මොකද්ද? أخرجكم في بطون أمهاتكم لا تعلمون شيئا මෙලොවට බිහි වෙද්දී ඔබට කිසිම දෙයක් නොදත් පුද්ගලෙක් වශයෙන් තමයි මෙලොවට ආවේ ඔබ. මගේ අම්මා තාත්තා මම තීරණය කරේ නැහැ. මගේ සහෝදරවරු මම තීරණය කරේ නැහැ. මම ඉපදෙන ස්ථානය මම තීරණය කරේ නැහැ. මම ඉපදෙන දේහය මම තීරණය කරේ නැහැ. මගේ අකල්වැසියන් මම තීරණය කරේ නැහැ. මගේ නෑදෑ හිත මිතුරන් මම තීරණය කරේ නැහැ. මම කළුද සුදුද මම තීරණය කරේ නැහැ. මම ස්ත්‍රියෙක්ද මම පුරුෂයෙක්ද මම තීරණය කරේ නැහැ. මගේ ඇගේ ස්වභාවය මම තීරණය කරේ නැහැ. මම මරණ මොහොත මම තීරණය කරේ නැහැ. මගේ බිරිඳව මම තීරණය කරේ නැහැ. මගේ ළමයින්ව මම තීරණය කරේ නැහැ. මගේ ශරීරයේ අංගවය මම තීරණය කරේ නැහැ. ඔන්නේ කොහොමද එන්න ඕන? ඇස් කොහොමද තියෙන්න ඕන? කකුල් කොහොමද තියෙන්න ඕන? මගේ ගැනවත් තීරණයක් ගන්න බැරි මට. මෙලෝ කොහොමද ජීවත් වෙන්න ඕන? නමක් මම තීරණය කරේ නැහැ. ඉපදුන ගමන් ඉපදුන වෙලාවේ අම්මා කවුද තාත්තා කවුද කියලා දන්නේ නැහැ. කොහෙද ඉපදුනේ කියලා දන්නේ නැහැ. ගෙනාපු මොකවත් නැහැ. ළඟ හිටපු නර්ස් ගත්ත රෙද්දක් එහෙම ඇදුවා ගන්න අම්මා ළමයාව කියලා අතර දුන්නා. ඇත්තටම බලපු ගමන් අම්මා කවුද? තාත්තා කවුද? සහෝදරයෝ කවුද? කිසිම දෙයක් දන්නේ නැහැ. ලා තාලමුන ෂයියා මොනවත් මෙලොවදී ඔබට කරන්න බෑ. මගේ තීරණය පිළිගැනීම ඔබේ අතේ. කන්නඩියක් ඉස්සරහා ගිහිල්ලා බලපු ගමන් මං කලුවිනේ යාල්ලා මං සුදු වෙන්න ඕන ආපහු රිටර්න් මාව රිවර්ස් යවන්න ආදවත් කියන්න බෑ කලු නම් කලු සුදු නම් සුදු පිළිගන්නම තමයි ඕනේ ஏற்று கொண்டுதான் ஆகணும் அல்லாத முடிவு யாரால மாத்த முடியாது யாருக்கும் அதுக்கு எதிர்த்து பேச முடியாது அந்த முடிவு செஞ்சுட்டான் එන සහෝදරවරුනි මේ තරම් අපි කතා කරත් බලපුලුවන්කාරකමින් හිටියත් කිසිම දෙයක් මෙලොවදී තීරණය කරන්න බෑ. මට අල්ලගෙන දුවගෙන යන්නේ දොස්තර ගාවට ගිහිල්ලා කියනවා දොස්තර මහත්තයා මගේ බඩේ බඩ රිදෙනවා මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න දොස්තර කිව්වනම් ඔයාගේ බඩනේ ඔයාගේ ශරීරෙනේ මේන මොකද දොස්තරගෙන ආවේ ඔයානේ දන්නේ ඔයාගේ බඩේ තියෙන දේ කියලා දොස්තර මහත්තයා කිව්වොත් අනිත් දවසේ දොස්තර මහත්තයා නැහැ ක්ලිනික් එකක් නැහැ සහෝදරෝනි මගේ ශරීරය උනත් පාලනය කරන්නේ අල්ලා ඒක කෙත්තහක් මේ කෙත්තහ වර්ධනය වෙමින් පවතින වැවෙනවා ළඟම තියෙන ඇස්පැම්ම. ඇහි බැම්ම තමයි ළඟම තියෙන්නේ. එයත් කෙස් මෙයත් කෙස්. ඇහි බැම්ම වර්ධනය වෙන්නේ නැහැ වැවෙන්නේ නැහැ. කෙස් වැවෙනවා. කෙනෙක් හිතනවා මං හෙට ඉඳලා ඇස්පැම්ම වවන්න ඕන. කොණ්ඩේ වවන්නේ නැහැ කියලා. තමන්ගේ ශරීරෙනේ පුළුවන් නම් කරලා පෙන්වන්න පුළුවන්ද? කරන්න බෑ. செய்ய முடியாது நடக்காது அல்லாத முடிவு பிறந்த டேட்டும் அல்லா தீர்மானித்தது போல இறக்கிற நாளும் அல்லாதான் தீர்மானிக்கிறது போல அனைத்து விடயங்களையும் தீர்மானிப்பதல்லா එයින් එහා මොනවත් නැහැ. ඉතින් සහෝදරවරුනි මේ තරම් දුරට තීරණය කරපු අල්ලා අපිට කියනවා මෙන්න මෙහෙම ජීවත් වෙන්න. තාත්තා කෙනෙක් නම් මෙන්න මෙහෙම ඉන්න ඕන. ළමයි නම් මෙන්න මෙහෙම ජීවත් වෙන්න ඕන. එහෙම ජීවත් වුණා නම් හැම සෞභාග්‍යයක්ම ඔබට ලැබෙයි කියන ඒ දැකිය කුරානයේ තිබෙනවා. ඉතින් සහෝදරවරුනි ඒ නිසා ඉස්සල්ලාම අපේ ගතිගුණ අපි හරිගස්ස ගන්න ඕන. පවුල තුලින් ගතිගුණ හැදෙන්න ඕන. සමාජයේම ලස්සන සමාජයක් බවට පත් වෙයි. ළමයිනුත් තමන්ගේ දෙමව්පියන්ත් එක්ක කොහොමද හැසිරිය යුතුයි? බිරිඳක් සුබ්හානල්ලාහ් ෆාතිමා රදියල්ලාහු තාලා අන්හා තුමිය දවසක් උදේ පාන්දර නැගිටලා අලි රදියල්ලාහු තාලා අන්හු කූලි වැඩ කරන කෙනෙක් යහූදි කෙනෙක්ගේ වත්තේ වැඩ කරන කෙනෙක් තමයි අලි රදියල්ලාහු තාලා අන්හුතුමා වතුර ගිහිල්ලා දාන්න ඕන ඒ රටින්දි ගස් වලට කුලි වැඩ කරන මිනිස්සු උදේ පාන්දර නැගිට්ටා තමන්ගේ ස්වාමි පුරුෂයා එයා වෙනුවෙන් දිනින්ද නැගිටලා රොටි හදනවා සලාදේ ඔක්කොම නිව කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බලනකොට පාතිමා රදියල්ලාහු තාලා අන්හා කුමිය රොටි හදමින් ඉන්නවා වෙහුලන සද්දයක් ඇහෙනවා ළඟට ගිහිල්ලා බලනකොට පාතිමාන් රදියල්ලාහු තාලා අන්හා තුමියට උණ ඊට පස්සේ අහුව අලි රදියල්ලාහු තාලා නතුමා ඇයි මේ උනත් ஏன் இப்படி செய்றீங்க ஏன் இப்படி கஷ்டப்படுறீங்க இப்படி எல்லாம் செய்ய தேவையில்ல நீங்க கொஞ்சம் ரெஸ்ட் எடுங்களே இது ஒரு சாலியான குடும்பம் நல்ல குடும்பம் தன் அலி ரதி அல்லாஹு தாலா நத்துமா கேரா இல்ல ரெஸ்ட் அண்ணன் ඔයාට අමාරුයි කියලා කියන වෙලාවේදී ෆාතිමා රදියල්ලාහු තआला අන්හතුමිය කිව්වා ඔබ වෙනුවෙන් කරන දේ මේ මොකද මගේ තාත්තා කියලා දීලා තියෙනවා ඉන්න ඉම්රාතන් මාතත් වගෞජුවන් හාරාලින් දකලතිල් ජන්නා එක ස්ත්‍රියක් මෙලවෙන් තොරන් වෙන අවස්ථාවේදී තමන්ගේ ස්වාමි පුරුෂයාගේ තෘප්තිය ලබා තිබේ නම් තෘප්තිය ලැබෙන්නේ නම් ඒ ස්ත්‍රිය අනිවාර්යයෙන්ම ස්වර්ගස්ථ වෙනවා යයි මගේ පියාණන් පවසා තිබෙන හේන් ඔබගේ තෘප්තිය ලබා ගැනීම සඳහා තමයි මම මේ දේ කරේ அப்படி உடனே அலி ரதி அல்லாஹு கிட்ட போயிட்டு கட்டி அணைத்து சொன்னாங்க பாத்திமா உங்களை நான் பொருந்தி கொண்டுட்டேன் உங்களை நான் பொருந்தி கொண்டுட்டேன் பாத்திமா மகே திருப்தி உங்களோட லெபுனா பாத்திமா எவ்வளவு சந்தோஷமான குடும்பம் அன்பை பரிமாறிக்கொள்றாங்க இன்றைக்கு என்ன மனைவி நான் மனைவிக்கு அப்படி சொல்றேனா அல்லது மனைவி எனக்கு அப்படி சொல்லி இருக்கிறாங்களா சோழர்களே பெரியார்களே நாங்கள் கொஞ்சம் யோசிக்கணும் හිතන්න මනසට ගන්න ඇයි මේ තත්ත්වයට උදා වෙලා තියෙන්නේ ළමයින් දෙමව්පියන්ට කරන කෙලෙහිලිකම් අපටවිතකම් කියන්න අපේ මුස්ලිම් සමාජයට මෙහෙම කරන්න කියලා කියන්නවත් කිසිම සතරක් හිත තුළ නැහැ සහෝදරවරුනි අද අම්මලාගේ தත්ත්වය මොකද්ද? තාත්තලාගේ தත්ත්වය මොකද්ද? මෙලවදීම පරිසම්දෙන පාපයක් තමයි ඒ දේ. අම්මා තාත්තලා කෙලෙහිලිකම් කිරීම. අම්මා තාත්තව තමන්ගේ ගෙයින් එළියට දැමීම. දස මාසයක් කුසේ දරාගෙන තමන්ගේ වේදනාව හිර කරගෙන මෙලොවට බිහි කරපු පුතා අම්මව ගෙයින් එළියට පයින් ගහලා එළියට දානවා. ඒ සමාජ පිළිහිම ඒ සමාජ දැත්තනම නැති වෙලා යන එක බලස්වන්න කාටවත් බෑ. තාත්තා කෙනෙක් ඒ විදිහට ඉන්න ඕන. ස්වාමියෙක් ඒ විදිහට ඉන්න ඕන. බිරිඳක් මේ විදිහට ඉන්න ඕන. ඒ වගේම ළමයිනුත් මේ විදිහට ඉන්න ඕන. හොඳ පැහැදිලි කිරීමක් ලබා දීලා තියෙනවා ඉස්ලාම් ධර්මය. සහෝදරවරුනි, ඉස්ලාම් ධර්මයේ මුළු මහත් මුළු මහත් මිනිස් සංහතියමයි තියෙන්නේ. කුල් අහුදු බිරබ්බින්නා රබ්බින්නා මුළු මිනිස් සංහතියම මුස්ලිම් වරුන්ට විතරක් නෙවෙයි. හැමෝටමයි තියෙන්නේ. රබ්බින්නා රබ්බුනා முழு மனித சமுதாயத்துக்கும் தான் முழு மினி சங்கத்தின் காப்பதில் நபியே நீங்க முழு மனித சமுதாயத்துக்கும் தான் നബീനുമാനും മുഴുവൻ സംഘതീരമതമായി ഖുറാന് അല്ല അത് കാബാവ് കാബാവ് മുഴുവൻ സംഘതീരമതമായി ഉദയലിന്ന ഐതി വകേമ අපි මේ උම්මතයත් මුළු මිනිස් සංහතියටම අයිති උඛරිජත් ලින්නා සහෝදරවරුනි අපි අපේ පවුල අපේ පවුල ඒ වගේම මේ මුස්ලිම් සමාජය අපි අන්‍යයන්ට හොඳ ආදර්ශමත් ජීවිතයක් ගත කරලා පෙන්වන්න ඕන. ඉතින් සහෝදරවරුනි අම්මා තාත්තට කෙනෙහිලිකම් කරන්න එපා. එකින් එක ප්‍රකාශ කරන්න කැමති කවදාවත් අම්මට කෙනෙහිලිකම් කරන්න එපා. අම්මව එළියට දාන්න එපා. දසමාසයක් පුතේ දරාගෙන අවුරුදු දෙකක් ඒ අම්මා ලේකිරි කරලා පොනවා. රැට නිදින වෙලාවේදී ඒ අම්මා ඒ ළමයා ඒ ළමයා මුණා කරත් අසුචි කරත් ඒ ඇඳුමේ වැදුනත් ඒ ළමයාව පිරිසුදු කරලා අම්මා ඒ අසුචිත් එක්ක එළිවෙනකම්ම නිදිය ගන්න කෙනා තමයි අම්මා. කවදාවත් ළමයා අසුචි කරා කියලා තාත්තා කෙනෙක් දුර ඉඳලා බලලා ඔන්න ඔයාගේ ළමයා උස්සන්න කියලා කිව්වා. අම්මා ළඟට ගිහිල්ලා කිලෝමීටර භාගයක් දුර ඉඳලා කවදාවත් අම්මා කෙනෙක් ඕස් එක අල්ලන්නේ ළඟට ගිහිල්ලා තමන්ගේ අත් දෙකෙන්ම සුද්ධ කරලා තමන්ගේ අත් දෙකෙන්ම පිරිසුදු කරලා ඒ ළමයා ආපහු උස්සලා පවුල රොක්කම ටික ගහලා ගිහිල්ලා ඇඳ උඩින් තිබ්බට පස්සේ තමයි තාත්තා ඇවිල්ලා උස්සන්නේ මගේ ළමයා කියලා. ඒ දාන් දුරට ආදරේ කරුණාව දක්වන කෙනෙක් තමයි ඒ ඒ අම්මා ඉතින් සහෝදරවරුනි කවදාවත් අම්මට ඒ වගේ දේවල් කරන්න එපා. මෙලවදීම පරිසම් දෙන පාපයක් තමයි අම්මා තාත්තට අම්මා තාත්තට කෙනෙලිකම් කිරීම, අපරාධ කිරීම, ජීම් බැඳීම. අපේ අනිකුත් සමාජයේ අනිකුත් සහෝදරවරු සමහර වෙලාවට චිත්ත ධම්ම වේදනීය කර්මය හරි විශ්වාස කරනවා. නමුත් අපේ මිනිස්සු, අපේ මුස්ලිම් මිනිස්සු මේ දේ සිදුවේ කියලා ප්‍රාණය කියලා තිබ්බත්, අදිසේ කියලා තිබ්බත් සිදුවේද නැද්ද කියලා මොහොතක් හිතන මිනිස්සු තමයි අපි. සහෝදරවරුනි, කවදාවත් එහෙම කරන්න එපා. තාත්තලත් එහෙම කරන්න එපා. නබීතුමා කොහොමද ජීවිතේ ගත කරේ? කොහොමද කියලා දුන්නේ? දස මාසයක් උසේ අම්මා දරාගෙන ඉන්නවනම් ඒ අම්මවයි ඒ ළමයාවයි දස මාසයක් අදවතේ දරාගෙන ඉන්නේ කෙනා තමයි තාත්තා. තාත්තා ඒ මාස 10ම එයාගේ හිතේ දුවන එක තාත්තා වෙලා ඉන්න අපිට තේරෙයි. කවදාවත් එහෙම කරන්න එපා. ஒரு தாய் செவத்த பார்த்து பார்த்து பேச ஆரம்பிச்சா இந்த உம்மத்துக்கு நெருப்பு மலை கொட்டு உண்டாது ரசூலுல்லா சகோதரவர்ணி අපේ තාත්තා අපේ අම්මව අපි රැක ගන්න ඕන. අපේ අම්මව අපේ තාත්තාව අපි රැක ගන්න ඕන. ඒගොල්ලන්ට කල යුතු වගකීම් කරන්න කවදාවත් Taman වියදම් දෙන බිරිඳට වැරදි කරන්න එපා තාත්තට වැරදි කරන්න එපා අම්මට වැරදි කරන්න එපා Tamanගේ ළමයාට උව මේ වගකීම තාත්තෙක් වශයෙන් ඉෂ්ට කරනවා නම් ඒ වගකීම ඉෂ්ට කරන්න මේ කුරාන් හදීසේ පැහැදිලිව පවසලා තියෙනවා ඉතින් සහෝදරවරුනි දැන් සිද්ධ වෙලා තියෙන්නේ 10 අම්මා ළමයි 10 දෙනෙක් ඇදුවා නම් එහේ අම්මා බෝලයක් වගේ ගෙවල් 10ටම යනවා. සමහර වෙලාවට අයියා ගෙනෙලා නංගිගේ ගේ ඉස්සරහා ඉඳවල යනවා. ඒ අම්මා ඉඳගෙන ඉන්නවා. උදේ කෑමක් නැහැ, දවල් කෑමක් නැහැ. එහෙම්මම ඒ බංකුවේම ඉඳගෙන දුව එනකන්, හවස් වෙනකන් ආමතේම ලගිනවා අම්මලා. තාත්තලත් එහෙමයි. ඒ වගේ දුක් අන්දරාවක් ඒගොල්ලන් කොච්චර දුක් විඳිනවද? කොච්චර හිත වේදනාව විඳිනවද? පොඩ්ඩක් හිතලා බලන්න. අම්මගේ තාත්තගේ හිත සතුටු කරන්න අනිවාර්යයෙන්ම මෙලොවදී සතුටයි සමාදානයයි ආදරයයි කරුණාවයි ලැබුණ පිරිපුන් ජීවිතයක්, සෞභාග්‍යමය ජීවිතයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. எந்த தாய் தகப்பனுக்கு யார் சரி மாற்று செய்யறாங்களோ அநியாயம் செய்யறாங்களோ உலகத்துல நிச்சயமாக சொல்றதா இருந்தால் முசீபத்து கெட்ட வாழ்க்கை தான் வாழுவாங்க சந்தேகம் இல்லை குரான் அதிசே ගොඩාක් තැන්වල යම් යම් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ගේ බිරිඳටත් කවදාවත් අකටයුතුකම් කරන්න එපා. මොකද අවුරුදු 20ක් තමන්ගේ ජීවිතයක් ගත කරලා අම්මා තාත්තත් එක්ක ඉඳලා ලස්සනට ජීවත් වෙලා ඒ බිරිඳ ඔබ හොයාගෙන ඇවිල්ලා ඔයා වෙනුවෙන් තමන්ගේ ඒ මුළු පරිසරයම අතහැරලා ඉන්නේ. අවුරුදු 20ක් 22ක් ජීවත් වුණු මුළු පරිසරයම අතහැරලා තමන් වෙනුවෙන් ආපු ඒ පුද්ගලයාට ජීවිතය ලබා දිය යුතුයි ජීවිතයේ කොටසක් විය යුතුයි කියලා එන ඒ බිරිඳටත් කවදාවත් අපරාධ කරන්න එපා. ඒ විදිහේ ඉතර සතුට ලබා දෙන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් ඒ විදිහේ තමයි ජීවත් වුනේ. මම ඉඳන විදිහේ මයිමුනා රදියල්ලාහු තාලා අන්හා තුමිය දවසක් රසූලුල්ලාහ ඒගොල්ලන්ගේ ගෙදර ඉන්නවා ඉන්න අවස්ථාවේදී රාත්‍රියේදී එලිපෙහෙලියට යන අවස්ථාවක් ඇති වුණා. අපි තමයි එළියට ගියා. මේ වෙලාවේදී මයිමුනා රදියල්ලාහු තාලා අන්හා තුමිය හිතුවා ரசூலுல்லாஹி சல்லாஹ் அலி வசல்லம் துமாரன் ஆயிஷா ரதி அல்லாஹு தலான்ஹா ඒ ගෙදරට යන්නේ නැති කියලා හිතලා දොර වැහුවා. අභිතුමාණන් තමයි නමුත් Tamanගේ ස්වාමි පුරුෂයා එහෙමයි බිරින්ද හිතන්නේ. මම ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මම ඕන තරාදෙනෙක් ඉන්න පුළුවන්. මම ඕන পদවියක ඉන්න පුළුවන්. සමාජෙම උසස් සම්දවල හිටියත් මගේ බිරින්ද මාව බලන්නේ ස්වාමි පුරුෂයෙක් වශයෙන්. ඉතින් ඒ අවස්ථාවේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලන් එළියට ගිහිල්ලා දැන් ඇතුළට එනවා දොර වහලා. තට්ටු කරා මයිමුණා මං ඇවිල්ලා ඉන්නේ. ඇරියේ නෑ රසූල්ලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාරන්ට දොර පොඩ්ඩක් වෙලා හිටියා අවපාරක් තට්ටු කරා. ඊට පස්සේ මයිමුණා රදියල්ලාහු තआला අන්හා මේ කිව්වා යා රසූල්ලා ඔයා ආයිෂා රදියල්ලාහු තआला අන්හා ගෙදරට ගිහිල්ලානේ ආවේ. නබිතුමා කිව්වා නෑ මයිමුණා මම මෙන්න මේ දෙයට තමයි ගිහිල්ලා ආවේ. එයාත් කියනවා දොර අරින්නෙත් නැහැ. යම් යම් දේවල් කියලා බැලුවා. අන්තිමට රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාරන් කිව්වා මයිමුණා මම අල්ලාහගේ නබීවරයාණන් මම කවදාවත් බොරු ප්‍රකාශ කරන්නේ නැහැ කියන අවස්ථාවේදී මයිමුනාට මයිමුනා රදියල්ලාහු තාලා අන්හට තේරුම් ගියා මගේ ස්වාමි පුරුෂයා නමුත් නබි එන වේවුලන්න පටන් ගත්තා කුරාන් වැසි පහළ වෙයිද නබිතුමා මාව තලාක් කරයිද නැත්නම් මාව ගෙයින් එළියට දායිද කල්පනා කරනවා ඇඟ වේවුලමින් ගිහිල්ලා දොර ඇරියා දොර ඇරපු ගමන් පොඩ්ඩක් හිතලා බලන්න තේකේ සීනි මදිනම් හදපු කෑමවල ලුණු මදි නම් එකක් පිඟාන එළියට යයි නැත්නම් මූණට යයි නැත්නම් කතා කරන අපි පරුස වචන කරද සාක්ෂිය කියයි නමුත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාරන් අපේ මාර්ගෝපදේශකයා අපිට නායකත්වය දරන්න රහමතුල් ලිල් ආලමීන් යා මයිමුනා හැම වෙලඳගෙන කිව්වා මයිමුනා ඔයාගේ ආදරය මට තේරෙනවා உங்களோட இறக்கம் எனக்கு தெரியும் உங்களோட பாசம் எனக்கு தெரியும் அந்த பாசத்தால தான் நீங்க இப்படி செஞ்சீங்க ඒ ඒ ආදරේ ඒ කරුණාවේ නිසා තමයි ඔබ මට මෙහෙම කළේ ඒක මම දන්නවා මයිමුනා කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් මයිමුනා රදියල්ලාහු තාලා අන්හා තුමිය වැළඳගත්තා සහෝදරවරුනි අද අපි මෙන්න මේවා පිළිපදිනවද යම් වැරද්දක් සිද්ධ වුණේ හේයින් අපේ ඔෆිස් එකේ ඉන්න කොච්චර දෙනෙක්ට අපි සමාව දෙනවා අපිත් එක්ක වැඩ කරන කට්ටියට සමාව දෙනවා. මගේ යාළුවට මම සමාව දෙනවා මාව විශ්වාස කරලා මං වෙනුවෙන් ආපු ඒ ඒ ප්‍රාණයට ඒ ස්ත්‍රියට ඇයි අපිට සමාව දෙන්න බැරි? ඒ තරම් ගතබිරුතුන් අතින් අපි ඉතිරිලා දින්නේ. සහෝදරවරුනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ මොහොතේම රසූලුල්ලාහ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ යහ ගුණාංගය එළියට දැම්මා. ඉතින් සහෝදරවරුනි ඒ වගේ තමයි අපි බිරිඳත් එක්ක ඉන්න ඕනේ. ඒ වගේම බිරිඳත් ස්වාමි පුරුෂයාට ඒ වගේ ආදරය කරුණාවක් දයාවක් දක්වන්න ඕනේ. මොකද ඇත්තම කියනවා නම් ස්වාමි පුරුෂයා ගැන කියනවා ගොඩාක් අඩුයි. නමුත් කියන්නම ඕන ඕන මොනියම් වෙලාවක හරි අවුරුද්දක් ආවනම් සතුටු දවසක් ආවනම් ස්වාමි පුරුෂයා සමහර වෙලාවට ඇඳේ නිදා ගන්න වෙලාවේදී පොඩ්ඩක් මූණ හරවලා බැලුවොත් තමයි තේරෙන්නේ. මම ළමයාට කොහොමද මොනවාද අරන් දෙන්නේ? මගේ බිරිඳට මම මොනවාද අරන් දෙන්නේ? මගේ වැටුප මෙච්චරයි. ඒගොල්ලන්ට මේ අවුරුදු දවසේ මම සතුටෙන් තියන්න ඕන. ඒගොල්ලන්ට මම මොනවාද කරන්න ඕන කියලා ඇනේ විදියක් නැතුව දවස් 10කට පස්සේ අවුරුද්ද එනවනම් ඇනේ පෙරලි පෙරලි ඒ ඒ ඇස් දෙකෙන් කඳුළු උණ උණ සිහි කල්පනා කරන එක්කලා තමයි ස්වාමි පුරුෂයා. සමහර වෙලාවට පිටරට ගිහිල්ලා ඉන්නවනම් බිරින්දට අල්ලි එවලා ඒ සල්ලි බිරිඳ අරගෙන ළමයින්ට අඳුම් අරන් දුන්නාට පස්සේ එයත් අරන් අරගත්තට පස්සේ අවුරුදු දවසේ කෝල් කරලා අහනවා තමන්ගේ බිරිඳගෙන් ඔයා අඳුම් ගත්තද පුතාට අරන් දුන්නද අම්මා තාත්තට අරන් දුන්නද අද දවසේ ඔයා මොනවද කරන්නේ කියලා කතා කරන වෙලාවට අපි හැමෝම එකට ඉන්නවා අද උයලා කෑම කනවා කියලා කියනකොට ඒ පානය විතරක් ඒ ඒ ස්වාමි පුරුෂයා විතරක් එක රූම් එක ඇතුලේ අඳුනුත් නැතුව සමහර වෙලාවට අලුත් ඇඳුම් ගන්න නැතුව සල්ලි ඔක්කොම Taman ගෙදරට ඇරලා ඒ රූම් එක ඇතුලේ අම්මව බලන්න බැරුව තාත්තව බලන්න බැරුව Tamanගේ ළමයිව බලන්න බැරුව ඒ අවුරුදු දවසේ එක මුල්ලකට වෙලා Tamanගේ පවුල සතුරු වෙන එක දැකලා සතුරු වෙන සතුරු වෙන කෙනෙක් තමයි ස්වාමි පුරුෂයා. ඉතින් සහෝදරවරුනි මේ වගේ ගොඩක් දේවල් කියන්න පුළුවන්. බිරින්දන් වරුණුත් ඒ දේ තේරුම් ගත යුතුයි. අද වෙලයි ගලනම් அந்த கணவன் எவ்வளவு கஷ்டப்படுறாங்க எவ்வளவு துன்பப்படுறாங்க எந்த அளவுல நான் நடந்து கொள்ளணும் என்பதும் அந்த பெண்கள் விளங்கி கொள்ளணும் இதுதான் வாழ்க்கை நபி சொல்லா ஜீவித கதாவ எதென்ன நேரம் வளர்ந்த லஸ்தர ஜீவித கதாவ லஸ்தர ஜீவத்தில் பெண்கள் அதிகிறவா இது சகோதரவருணி අපි හැමදෙනාම හොඳ යහපත් ගුණාංගයන් තුලින් ජීවත් වෙන්න ඕන. ඒ වගේම අකල්ව තියන්න. අපිත් එක්ක එකට ඉන්න කට්ටිය අපිට මොන දේවල් තිබ්බත් මොන සැප සම්පත් තිබ්බත් කවුරුත් කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. ගෙනියන්න බෑ. දුන්න දේ විතරයි ඉතිරිවන්නේ. උස්මාන් රදියල්ලාහු තාලා අන්තුමා. දවසක් රසූල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් ගාවට එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා. "යා රසූල්ලා මට මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාවය සම්පූර්ණ කරගන්න ඕන. මට පොඩි උදව්වක් කරන්න කියලා අහපු වෙලාවේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ගිගාව කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. නබි තුමාණන් කිව්වා මෙන්න මේ ස්ථානයේ උස්මාන් කියලා කෙනෙක් ඉන්නවා. ඔහුගාව ගිහිල්ලා ඉල්ලන්න අනිවාර්යයෙන්ම ඔහු උදව් කරાવી. දැන් මේ මිනිස්සයා යනවා උස්මාන් රදියල්ලාහු තලන්න හොයාගෙන. ගියාට පස්සේ ඇතුලේ ගේ ඇතුලේ ඉඳලා සද්දයක් ඇහෙනවා. ලාම්පුවේ තිරය දිරිඳ උස්සනවා උස්මාන් රදියල්ලාහු තල පහත් කරනවා. බිරිඳ උස්සනවා උස්මරල් දෙපාත් කරනවා. මෙහෙම උස්සන්න එපා. ඉක්මනට තෙල් හිදෙයි. ඉක්මනට තෙල් ඉවර වෙයි. පාත් කරලා දියන්න මේ එළිය අපිට ඇති. එහෙම කියන ඒ શબ્ද ඇහෙනවා. මේ මිනිස්සයා හිතවලු ආහා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලන් එවලා තියෙන මිනිස්සයා ගෙදරම මෙහෙමනම් පිටට කොහොම දෙයිද? මම ඇවිල්ලා තියන්නේ අවශ්‍යතාවයක් ඉල්ලගන්න. මේ මිනිස්සයා දෙයිද? ඒ ඇතුළේ මෙහෙම සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මට දෙන්න නැහැ කියලා ආය හැරෙන්න පටන් ගත්තා. උස්මාන් රදියල්ලාහු තලන තුමාලන් දැක්කා කවුද ඇවිල්ලා යනවා. එහෙමම එළියට ගිහිල්ලා ඇහුවා, "ඇයි මොනාද වෙන්න ඕන? මොනාද කරන්න ඕන?" දැන් මෙහෙමයි මෙහෙම මම පොඩි අවශ්‍යතාවයකට ආවේ. නමුත් ඔයාගෙන් මේ දේ සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා තමයි මම යන්නේ. ඇයි මොකද්ද අවශ්‍යතාවය කියන්න? නෑ නෑ අවශ්‍ය නෑ මම යන්නම්. කියන්න මොකද්ද ඕන? මොනාද කරන්න ඕන? අනිවාර්යයෙන්ම මම කරන්නම්. කියන ගමන් මේ මිනිස්සු අවශ්‍යතාවය කිව්වා කිව්වා ඔබගේ අවශ්‍යතාවයට වැඩිය මම දෙගුණයක් දෙන්නම් කියලා කිව්වා. ඔබගේ අවශ්‍යතාවයක් තියෙනවානේ. ඒ අවශ්‍යතාවයට වැඩිය දෙගුණයක් මම ඔබට ලබා දෙන්නම්. කියපු වෙලාවේදී මෙයාට පුදුම හිතුණා මේ උස්මාන් රදියල්ලාහු තාලා මෙහෙම කතා කරන්නේ ගේ ඇතුළේ මෙහෙම දෙයක් සිද්ධ වුණා. එකපාරම උස්මාන් රදියල්ලාහු තාලා තුමී කිව්වා තුමාණන් කිව්වා මම ඔබට ලබා දෙන දේ අනිවාර්යයෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලා මගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. මම ගෙදර වියදම් කරන එක ගැන අල්ලාහ් අනිවාර්යයෙන්ම මගෙන් ප්‍රශ්න කරනවා. நான் என் வீட்டுக்கு செலவழிக்கிற விஷயத்துல அல்லா கேள்வி கேட்பான் கொடுத்ததை பத்தி அல்லா கேள்வி கேட்க மாட்டான் எவ்வளவு கொடுத்தாலும் அது எவ்வளவு தான் கொடுத்தாலும் அதை பத்தி அல்லா நிச்சயமாக கேள்வி கேட்க மாட்டான் දෙන ගැන අල්ලා ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් මම වියදම් කරන දේ ගැන අල්ලා ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි මම මෙන්න මෙහෙම ජීවත් වෙන්නේ ඇයි? උස්මා රදියල්ලාහු තලා අන්හුතුමා අන්හුතුමානන් තවසුවා. ඉතින් සහෝදරවරුනි, යහ ගුණාංගකින් අති උතුම් යහ ගුණාංගය තමයි අන්යයන්ට දාන ධර්ම කිරීම, ලබා දීම. අපිට පුළු පුළුවන් විදිහට අපි දෙන දේ අනිවාර්යයෙන්ම අපිට මරණිමතු ජීවිතයේ හම්බ වෙනවා. එහි කිසිම සැකයක් නැහැ. അലക്സന്ദർ ആദിപാതിവരെയാണ് ഇസ്കന്ദർ അലൈഹി ഇസ്ലാം കീഴാപ്പിക്കുന്നോ നമ്മൾ അന്ന് ഞാൻ അലക്സന്ദർ ആദിപാതിവരെയാ കീഴാക്കിയനോ മേ മേ ആദിപാതിവരെയാ മേ റജാനൻ ನೀನ ಮೊಹತೇರಿ ಅಂತಿಮ ಮೊಹತೇರಿ ತಮನ್ ಮೇಲೆ ತುರಣ್ಮನ್ಯಾನ ಹೊಡಕಿವಲು ಮಗೆ ಪಾಲನೆ ಆಟದೆ ಇನ್ನ ಹೊಂದನ ವಿಶಿಷ್ಟ ಡಾಕ್ಟರ್ ಅವರು ತಮ್ಮ ಮಗೆ ಮರಣೆ ಉಸ್ತೇನೆ ಅನ್ನೋಣ ಮಗೆ ಮಿನಿ ಉಸ್ತೇನೆ ಅನ್ನೋಣ ඒ වගේම මගේ දවස් කන්දය රන් මුතුමැණික් ඒ හැම දෙයක්ම මම මගේ මිනිහ උස්සගෙන යන ඒ පාරට ගිහිල්ලා විසික් කරලා දාන්න දාලා දාන්න ඒ වගේම මගේ මිනිහ උස්සගෙන යනකොට මගේ අත් දෙක එහෙම්මම විසිරලා තියන්න අත් දෙක එළියට දාලා පෙට්ටියෙන් එළියට දාලා මිනිසුන්ට පෙන්වන්න මගේ අත් දෙක විසිරලා තියන්න කියලා කිව්වා එහෙම මම ළඟ හිටපු අමාත්‍යවරයෙක් ඇහුවලු නම යාළුවෙක් ඇහුවලු ඇයි එහෙම කියන්නේ ડોක්ටර්වරු උස්සගෙන යන්න ඕනි කියනවා දවස් කන්දේ පාර දාන්න කියනවා ඒ වගේම අත් දෙක විතර විහිදලා කියන්න කියනවා කාරණාව කුමක්ද මොහු බැවසුවා මම ඇයි දන්නවද කිව්වේ අග්‍රගන්නේ දොස්තරවරු මගේ මිනිහ උස්සගෙන යන්න ඕනේ කියලා. මෙච්චර දොස්තරවරු ඉඳලා මෙච්චර දොස්තර මහත්තයා දොස්තරවරු ඉඳලා මරණයෙන් මාව ගලව ගන්න බැරි වුණා කියන එක මේ මිනිස්සු තේරුම් ගන්න ඕන. මෙච්චර අග්‍රගන්නේ දොස්තරවරු ඉඳලා මරණයෙන් මාව මුදවා ගන්න බැරි වුණා. ඒ වගේම මේ ධනස්කන්ධය ඇයි පාරට විසික් කරන්න කියලා කිව්වේ? මේ ධනස්කන්ධයට මෙච්චර දේපල තිබිලා මරණයෙන් ගලව ගන්න බැරි වුණා. මේ දේපල භූමිය උඩ තියෙන්නේ මම යට ඉන්නේ. ඒ වගේම අත් දෙකයි විසිරුවලා හරින්න කිව්වේ මේ ඇලෙක්සැන්ඩර් ආධිපතිවරයා මෙච්චර ලොකු මිනිහෙක් අන්තිමට යන මොහොතේදී කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. නිකන් හිස්සදින් තමයි යන්නේ කියන එක මේ ජනතාව දැනගන්න ඕන කියලා ඔබ පැවසුවා. ඉතින් සහෝදරවරුනි කිසිම දෙයක් අපි ගෙනියන්නේ නැහැ. කිසිම දෙයක් ගෙනියන්නත් බෑ. මම තීරණය කරත් නොකලත් මොන ධනයක් තිබ්බත් මොන ධනස්කන්ධයක් තිබ්බත් ඒ කිසිම දෙයක් ගෙනියන්න බෑ. අපි අන්යන්ට දුන්න දේ විතරයි. තමීමුදාරි රදියල්ලාහු තආලාන් තුමා දවසක් යනවා බග්දාද් වලට. බග්දාද් වල යන අවස්ථාවේදී එහෙමම ඇවිදිනවා. ඇවිදගෙන යනකොට කඩවල කඩේක තිබිලා හම්බුණා පොඩි ලාම්පුවක්. ඒ ලාම්පේ එළිය විහිදෙනවා. දැන් මේ ಸಮೀಪದಾರ ರಜಿಯಲ್ಲಾಹುದಾರ ಅನುತುಮ ಹೆಸಂತ ಗಿಲ್ಲ ಲಾಂಪು ಹೆಮ್ಮ ಸಲ್ಲಿದಿಲ್ಲ ಅರಗತ್ತ ಅರಗನ ಇರಲ್ಲ ಹೆಮ್ಮದ ಅರಗನಾವ ಮದೀನಾವಟ ಅರಗನ ಅವಿಲ್ಲ ಸಮೀಪದಾರ ಇಲ್ಲ ಗೆದರ ತಿಪ್ಪೆನ ರಜಿಯಲ್ಲಾಹುದಾರ ಅನುತುಮ ಬೆಲೆ ಕಾಟವತ್ತ ಏಕ ಕೊಟ್ಟ ಮಿಲ ಅಧಿಕ ಕರಲ ವಿಕುಲವು ಹೆಸವಕ್ಕರೇನ ಕೆಲಿಂಬ ಗೆರೆಲ್ಲ ತಿಪ್ಪ ಮದೀನಾ ಪಲ್ಲಿ ಎದುರೇರಿ නබිසල්ලල්ලාහු තුමාරන් ඒ මදීනා පල්ලියේ ගිහිල්ලා ඒ ලාම්පුව තිබ්බා මෙතෙක් දවසක් මේ පල්ලිය කළුවරේ තිබ්බේ. ඉතින් ඒ නිසා අද මෙන්න මේ රැස් වෙන්න ඕන මේ එළිය මේ පල්ලියට ලැබෙන්න ඕන කියලා හිතේ. බග්දාදේ ඉඳලා ගෙනාපු ඒ ලාම්පුව ගෙනලා තියලා තිබ්බා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලන් ආවා. ඇවිල්ලා බැලුවා නම් පල්ලිය ඇතුලේ එළිය විහිදෙනවා. නබි තුමාගේ ඇස්වල කඳුළු කවුද මේ දේ කරේ කියලා ඇහුවා. කිව්වා තමීමුද්දාරි කොහේ ගියත් තමන්ගේ පල්ලිය ගැන තමන් ඉන්න ඒ මහල්ලාව ගැන ඒ ඒ ඒ දුක ඒ කාරණාව හිත තුළ තිබිලා තියෙනවා. ගියා අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම තිබ්බා කියලා කාරණාව නබීතුමා දවස් වෙලාවේදී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා මේ පල්ලිය එළිය කළාක් මෙන් තමී මුද්දාරිගේ ජීවිතය අල්ලා ආලෝකමත් කරත්වා. ඒ වගේම මට තව දුවෙක් කියලා තිබ්බනම් අනිවාර්යයෙන්ම මං තමීමුද්දාරියට තමයි බන්දලා දෙන්නේ විවාහය උසගෙන දෙන්නේ කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසුවා. ඒ සහෝදරවරුනි අනිවාර්යයෙන්ම මට යම් දෙයක් කරන්න පුළුවන්ද? ඒ පල්ලියක් හෝ වේවා, මදරසා එකක් හෝ වේවා, යම් කෙනෙක් තනි පුද්ගලයෙක් හෝ වේවා, ඔහු තුළගේ ඔහුගේ හිතට සතුට, සමාදානය මට ඇති කරන්න පුළුවන් නම් ඒ දේ කවදාවත් දෙපාරක් හිතන්න එපා. කරන්න ඒ තුළ ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ හෘද ශාස්ත්‍රයේ සතුට ඇතිවනවාක් මෙන් මරින් මතු ජීවිතයේදී අනිවාර්යයෙන්ම ඒ දේ ඔබ බලා ගන්නවා. එයින් කිසිම සැකයක් නැහැ. එයින් කිසිම සැකයක් නැහැ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාරන් කිව්වා ඔබ යම් කෙනෙකුට ආහාර පාන ලබා දෙනවා නම් මිස්කින් කෙනෙක් එනවා මට කන්න නැහැ බොන්න නැහැ කියලා බඩ අල්ලගෙන එන වෙලාවේදී ඔබට තියෙනවා නම් ඔබ යම් දෙයක් උඩ දුන්නා නම් ඔබ අල්ලා ඒ කියන්නේ கஷ்டமான மோசமான மௌத்தை விட்டும் அல்லா பாதுகாப்பான் கேவலமான மௌத்தை விட்டும் அல்லா பாதுகாப்பான் நீங்க ஒருத்தர் வந்து பசின்னு வந்து கேட்டா உணாவளத்து தாம் அவருக்கு சாப்பாடு கொடுத்தா கஷ்டமான கேவலமான மோசமான மௌத்த விட்டு மல்லா பாதுகாப்பான் பாறையான விழாவிடி கோயில் அருகே இல்ல ஆக்சிடென்ட் விழாஹரி ஹரி உண்மை அது அனிவாரியம் ඔබ ආරක්ෂා කරાવી එහි කිසිම සැකයක් නැහැ ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා කෙනෙකුට ඔබ ඇඳුමක් ලබා දෙනවා නම් ඒ ඇඳුම ඔහුගේ ශරීරයේ තිබෙනතුරු නැත්තම් නූල් කොටක් තිබෙනතුරු අනිවාර්යයෙන්ම අල්ලාහ ඔබ ආරක්ෂා කරાવી අල්ලාහ ඔබට එහි කුසල් ලබා දෙනවා යයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා ඉතින් සහෝදරවරුනි අපිට පුළු පුළුවන් විදිහට සදකා ලබා දෙන්න දාන ධර්මයේ කරන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් තමන්ගේ ජීවිතයේදී ගොඩාක් ඒ වගේ දේවල් කරලා තියෙනවා. සතුට සමාදානය අපේ පවුලට එක් වෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වලින් රෝග නම් නැති නම් ප්‍රකාශ කරන්න බැරි නම් හොයාගත්තේ නැති ඒ කියන්නේ අමාරු රෝග වලින් අල්ලා අපිව ආරක්ෂා කරා. ඒ විදිහම සැකයක් නැහැ. ඒ වගේම අපේ ළමයි, අපේ දරුවන්, අපේ බිරිඳ, අපේ පවුල අනිවාර්යයෙන්ම අල්ලාහට සුබ්හානහු වතාලා ආරක්ෂා කරනවා. කියන්නේ යම්කිසි මිනිස්සෙකගේ හිත තුළට සතුට ගෙනෙන්න දෙන්න. අද මේදී අනිවාර්යයෙන්ම කියන්න ඕන පුරා තරුණියෝ ඉන්නවා විවාහ ජීවිත ගන්න බැරිව කසාද බඳින්න බැරිව පුරා තරුණියෝ ඉන්නවා පුරා දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ටත් උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න මොකද මේ අම්මා තාත්තා වංගන කඳුළු කියලා නිම කරන්න බෑ සබකා ඒ වගේම පල්ලියට ලබා දෙන්න පුළුවන් නම් ලබා දෙන්න බලල්ලා ඔබ හිතන් පිළ ගන්නා ස්වර්ගයේ අල්ලාහට සුබ්හානහු වතාලා ඔබට මාළිගයක් සනවනවා ඒ කිසිම සැකයක් නැහැ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් දැසුවා ඒ කියන්නේ සමහර වෙලාවට මම හිතන්නේ මගේ ළඟ තියෙන්නේ 50යි මගේ ළඟ තියෙන්නේ 100යි ලක්ෂයක් හම්බුනොත් මම බලස්සහත් දෙනවා එහෙම කියලා අපි හිතන්නේ ඒ හිතීම වැරදි, ඒ සිතීම වැරදි. රුපියල් 100ක් තියෙනවා නම් 50ක් දෙන්න පුළුවන් නම් 50 දෙන්න. අල්ලා ලක්ෂයක් තියෙන කෙනෙක් 50000 දුන්නත් 100ට 50යි. ඔබ යතේ තියෙන 100යි නා 150 දුන්නත් 100ට 50යි. අල්ලා එහෙම තමයි ඔබට ලබා දෙන්නේ කුසල් පින්. දැන් සහෝදරවරුනි, එදේ අපි තේරුම් ගමු අපේ ජීවිතය හරිගස්ස ගමු. ඒ ඒ ඒ ස්ථානවල ඉන්න දිරිස් ඒ වගේම තව එක දෙයක් අපි මිනිස්සුන්ව අගෞරවයට පාත්‍ර කරන්න හොඳ නැහැ. හැමදෙනාත් එක්කම එකමුතු වෙලා ලස්සනට ජීවත් වෙමු. තවදයක් අපේ ඉස්ලාම් ධර්මයේ මේකයි කියලා අපි වචනෙන් කියනවට වැඩිය කරලා පෙන්වීම තමයි අපේ ජීවිතේ ගෙනහැර ඒ අන්‍යයන්ට පෙන්වීම තුළින් තමයි අපේ ඉස්ලාම් ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්ලාම් ධර්මයේ ඒ ලක්ෂණ අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ ධර්මය වැරදියට තේරුම් ගන්න අපි කරන වැරදි හින්දා අන්තිම වශයෙන් මම මේ දෙය කියන්න කැමති අපේ වැරදි නිසා මේ ඉස්ලාම් ධර්මයේ වැරදිට තේරුම් ගන්න මිනිස්සු. ඒ කියන්නේ කියන්න කැමති එක දොස්තරවරයෙක් මට පැවසුවා, එක ડોක්ටර් කෙනෙක් මට කිව්වා අන්‍යාගම කෙනෙක් තමයි මේ ළඟදී වුණ සිද්ධියක් උගාව ගිහිල්ලා බෙහෙත් ගන්න අවස්ථාවේදී ඔහු කිව්වා පූජකතුමා ඕගොල්ලන්ගේ මිනිස්සු අපේ ඉස්පිරිතාලේ දෙනකොට බෝලින් පනින්න PhD කරලා තියෙනවා කියලා. එහෙමද ඕගොල්ලන් ඕගොල්ලන්ගේ දේවස්ථානවල පල්ලිවල දේශනා කරන්නේ ඇයි මේ දේවල් ඕගොල්ලන් කියන්නේ නැද්ද? තව කෙනෙක් කියපු දෙයක් තමයි අපේ අපේ ආගමේ හිටපු කෙනෙක්ගේ අපේ ගෙට ඉස්සරහ තිබ්බ ඉඩමක් ඒ අපේ ආගමේ හිටපු කෙනෙක් තමයි බෞද්ධ සහෝදරයෙක් තමයි ඒ ඉඩම එයා හොඳට පාර දීලා තිබ්බා. අපි යනව එනව ඔක්කොම කරා. වාහනයකට උනත් යන්න පුළුවන්. දැන් අරන් තින්නේ මුස්ලිම් කෙනෙක් පූජකතුමා ඕගොල්ලන්ගේ මෙකෙනේ තමයි හරන් දෙන්නේ. නමුත් වාහනයක් ගිය පාර දැන් බයිසිකලයකට තමයි යන්න පුළුවන්. ඒ තරමට ඉඩ දීලා. ඉතින් සහෝදරවරුනි අපේ අපේ යම් යම් දේවල් අපි මග හරවා ගත්තේ නැත්තම් අපේ ගතිගුණ අපි ලස්සන කරගත්තේ නැත්තම් ඉස්ලාම් ධර්මයේ කියන ආකාරයට අපේ ජීවිතය අපි හරගස්ස ගත්තේ නැත්තම් ඉස්ලාම් ධර්මයට ප්‍රථමයෙන්ම ගල් ගහන්නේ අපි. ඉස්ලාම් ධර්මයේ ප්‍රථමයෙන්ම නැති කරන්නේ අපි. විනාඩියක් හෘද ශාස්ත්‍රය හෘද ශාස්ත්‍රය අප දේලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඉස්ලාම් ධර්මයේ පිරිපුන්ම ඒ ආකාරයෙන්ම අරගෙන ජීවත් වෙන පුද්ගලයන් බවට අල්ලා අප සෑම දෙනාම යහපත් ජීවිතයක් ගත කරන්නට ඉඩ සලස්වා දෙත්වා යා අල්ලා අප සෑම දෙනාගේම පව්කමා කරත්වා යා අල්ලා අප සෑම දෙනාගේම පව්කමා කරත්වා යා අල්ලා අප සෑම දෙනාගේම පව්කමා කරත්වා යා අල්ලා අප සෑම දෙනා දෙනාවම ජන්නතුල් ෆිරදෝස් නම් ස්වර්ගයේ ඉර ඉඳීමට සලස්වා දෙත්වා ඒ වගේම අපේ පවුල ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් පිරිපුන් පවුලක් බවට පත් කරත්වා ඒ වගේම අපේ හිත තුළ තියෙන දුක් කන්දරාවන් ඒ වගේම අපේ හිත තුළ තියෙන ප්‍රශ්න මේ සෑම දෙයක්ම निराකරණය කර ගැනීමට අපට උදව් කරත්තා යා අල්ලා. දේවින් ප්‍රශ්න ගොඩක, දේවින් දුක් සංකටල ගොඩක අපේ හදවත් තියෙන යා අල්ලා. සමහර දේවල් කියන්න පුළුවන් සමහර දේවල් කියන්න බෑ. හද තුල තියාගෙන දුක් විඳින්නේ යාල්ලා. ඒ නිසා ඒ සෑම දෙයක්ම निराකරණය දීලා, ණයතුරුස් निराකරණය දීලා, ප්‍රශ්න වලින් මිදිලා යහපත් පුද්ගලයන් බවට මෙලොව ජීවත් වීමට අපට ඉඩ සලස්